ශිරු දිනාටම දේරුවන් සරණයි අපි අවශ්‍ය විශේෂකාරය ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන දේ මතක් කරගත්ත විදිහට මේක ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලක් සාකච්ඡාවක් සුළුවෙන් ගත කරන්නේ ඒ සඳහා ලිඛිත ප්‍රශ්න වර්ගයක් තියෙනවා ඒ ලිඛිත ප්‍රශ්න අපි ඉදිරිපත් කරන අතර වාරේ කාට හරි අවශ්‍ය නම් සභාවට අදාළ ඉදිරිපත් කරන්න ඒ සඳහා අපි ආරාධනා කරන ලිඛිත ප්‍රශ්නයක් භාවනාවේදී හිත උලංග උලං ගැල්ල ගැටෙන තැන හිත තබා ගැනීමද ඒක ස්ථානයක නැත්තම් හුස්ම ගැටෙන තැනම හුස්ම ගැටෙන සෑම තැනම අවසානයේ දක්වා හිත ගෙන යාමද යන කරුණ පහදා දෙන්නේ මේක ඉසල ඔක්කොම හුස්ම ගන්න හැමතැනම බලන්න බලලා වඩා අපකට තැනට අඩු කරන එකයි තියෙන්නේ හැමතැනම විවිධ විවිධ හිත ඉසල හුස්ම ගන්න හැමතැනම හිත කය ඇතුළට අරගෙන ඒ ගැටෙන තැන් වලින් වඩා ප්‍රකට තැනට කිරීමට අපි කියනවා ඒකාග්‍ර කරනවා කියලා ඒකෝදි භාවයටපත් කරනවා කියලා ඒ නිසා ඉතල හැමතැනම හරිකමක් හිත ඇතුළට අරගෙන දෙවෙනි වතාවට ඒක එක තැන් කිරීම තමයි ලදලද අවස්ථාවේ යෝගාවචරය විශ්ින් කරන්නේ සුසර කිරීම කියලා මේකට කියනවා. එහෙම නැත්නම් ફોકસ කරනවා කියලා කියනවා. පළවෙනි ප්‍රශ්නය ආනාපාන භාවනා සඳහා පරිණාමගත වීමත් සමගම කය පිහිටා ඇති සහ පවතින ස්වභාවයේ දකිමි. ඒ තද ගොරෝසු බර ගති වායු හැපිමිදී චංචල කම්පන වලයිරු හිම වාතයේ සමග ඇති වෙන ඊට උෂ්ණ ස්වභාවයේද ආදී ධාතු ලක්ෂණද විශේෂ මෘදු ආනාපානයේදීද හිම ධාතු ලක්ෂණය ආදී දකිමි. දකිමින් භාවනා ආරම්භ කරමි. අතිශයමෝ ආනාපානියත් ඒ දකින්න හිතත් තැන්පත් වී තිබ තැන්පත් වීමේදී කාය පස්සද්ධිය නිසා සුඛයත් ප්‍රීතියත් සිතිවිලි හටගන්නවා. මේ අතරතුරදී හිතවිලි පහළ වීම වොහොත් ඉන්ද්‍රිය භාවනා සඳහන් ආකාරයට ඒ මනාපමනාප බව සීකරමින් නැවත ආනාපාන විද පැමිණි භාවනා ඉදිරියක්ම කෙසේ විය යුතුද උපදේශපතමි. ඉතින්තරම මේ මට්ටමට තේරුම් ගත්ත එකනා ඊගාඩ කරණ තියෙන්නේ ඒ කැළඹිච්ච හිතයි තත්පත් හිතයි දෙක අතර තේරීමක් බේරීමක් නැතුව ආනපන සිවිමින අනුව හිතවිලි නැතුව වේදනාව නැතුව තාම තත්පත් වෙච්ච හිතක් සමහරලාට හිතවිලි වේදනාව නිසා ආනපන නැති නිසා කැළඹිච්ච හිතයි යනවා මේ දෙක නොසලෙන මනසකින් සමසිතින් දැක ගන්න පුළුවන් වෙනකන් ඒක සිද්ධ කරන්න ඕනේ අවිසිච්ච වෙලාවත් තත්පත් වෙච්ච වෙලාවත් මේක එක චක්‍රයක් ගියාට පස්සේ ළඟ ළඟ යන්න පටන් ආය විශ්ිනවා ආය තැම්පත් වෙනවා ආය විශ්ිනවා අන්නේ දෙකටම හිත නොසලෙන්න බවට ආදී ගුණයට මෙනෙහි කිරීමයි මේ භාවනා කිරීම තමයි ඊගාව පියවර කරන්න තියෙන එක අතර මොනවද කරුවත් මේ මෙතෙන් හිත යනවා දන්න කෙනාට ඒක පොඩ්ඩක් වශී කරගන්න පුළුවන් ඒ නිසා දැනගෙන ඉන්නේ කොහොඳයි නොදැන හිටියත් දිගටම භාවනා කරනකොට ඒක තමයි යන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ පිළින්න නොපෙන්න හැම දෙයක්ම නැති වෙනවා නම් ඉරත් හදත් නැති වෙනවාද? ඉතින් මේ කියන එක නම් ඉපදින්න ඉස්සෙල්ලා ඉර තිබුණාද? මරණයට පස්සේ ඉර තියනවාද? අන්න ඒකට උත්තර දෙන්න පුළුවන් නම් මේ අපිට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. ඒක නිසා මේ හැම ආගමක්ම පටන් ගන්න තියෙන්නේ ඉර මුල් කරගෙන සූර්ය නමස්කාරයෙන් විශේෂ අපිට හරි මොකද මොකද වගේ ඉරක් නැති වෙනවා කියනවා. වඳින්නවත් කෙනෙක් නැති වෙනවා. හරි අපරාධයක් ඒ නිසා අන්තිම මම නැතිවත් කමන්නේ ඒක මැරලා උපදිනකොට ආයෙ සූර්යයා තිබුණොත් ලොකු දෙයක් කියලා හිතෙනවා. ඒ නිසා පොඩ්ඩක් අහලා බලන්න මම ඉපදෙන්නේ ඉස්සෙල්ලා සූර්යයා තිබුණාද? මම මැරුණාට පස්සේ සූර්යයා තියෙයිද? ඉතින් අර යකඩ මල්ලට කුරුළු ගැවුණා මාන මල්ල නොබලා විසිකර කියලා කතාවක් තියෙනවා අපේ පැත්තේ. ඒක නිසා මේ වගේ දේවල් බුදුජානකසේ සත්‍ය සූර්ය ගමන සූත්‍රය ඒ වගේම අක්කඤ්ඤ සූත්‍ර දෙකේදී කියනවා මනින්ද කරන්න බැරි මේ මහා සිනේරුවත් අපි කියන්නේ මහා එකට කියන්නේ අපි මහා මේරු පර්වතය කියලා ඒකත් ඉඳලා යනවා නම් මහනි මේ අනික් වූ ධාතු ගැන කොමන කතාවද සිනේරු පර්වතයත් අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් අල්ලපු ගෙදර වැට අපේ පැත්තට ආවම කො යහට ගියා ඒකට ඉරහඳ ගන්න අපිට උපැන්න සාතික ලියන්න වෙනවා එහෙම නැත්නම් ඒකට ටික අයිතිවාසිකම් තහවුරු කරලා දෙන්න දේශ සීමා සටන් කරන්න වෙනවා. මොකද අපේ බංකොලොත්කම තමයි ඔය සූර්යාට වන්දන පන්තිල්ලේ ඉරට වැදිල්ලේ සිද්ධ කරන්නේ. ගාමී ස්වාමීන් වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අනිත්‍ය දුක්ඛ අනාත්ත මේව දහම්පතර අර්ථ දෙආකාරයක්ද ත්‍රිලක්ෂණ යන මේ දෙකෙන් කොයි යෙදුමද පහදා දෙන්න. මේ දෙක pāli භාෂාවත් සංස්කෘත භාෂාවෙත් එකම පදේ කියන එකක් තියෙන්නේ. ඒ නිසා භාෂා දෙකක වෙනසක් විතරයි අනිත්‍ය අනිත්‍ය අනිත්‍ය කියලා කියනවනම් ඇත්තට මේක සිංහල කරගෙන තියෙන්නේ. දුක්ඛ කියන පදය දෙකේම ලියලා තියෙන හැටි වැරදි. අනත්ත අනත් මේ මෙතන තියෙන භාෂා තුනක පැටලවිලක් මිශ්‍ර සිංහලයේ තියෙනවා, පාලියේ තියෙනවා, සංස්කෘතයේ තියෙනවා. කිටි මතක් කරන් තියෙන්නේ මේ භාෂා විලාසයේ වෙනසක් මිසක් අර්ථවල ඉතර වෙනසක් නෙවෙයි. අතේ භාෂා විලාසයේ කියනකොට නම් පිරිසිදු ලියන්න ඉගෙන ගන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ සංසාරයෙන් මිදීම සඳහා සෑම කෙලෙස් නසන ක්‍රියා ක්‍රියාකාරකමක යෙදෙමි. විදර්ශනා වැඩිම සඳහා සෑම දිනකම කලාවේ ක්‍රියාකාරකමක් කියා දෙන්නේ නම් මැනවි මොනවත්ක්වත් නොකර ඉන්න පුළුවන් නම් අන්න විපස්සනා. කරනම හැම එකකීම කරන්නේ කෙලස් කියලා හිතා ගන්න. හිතන හැම හිතවිල්ලක්ම සංස්කාරගත වෙනවා සංසාරේ වඩන. කරන හැම වචනයකින්ම කාටරි පෑරෙනවා, ඉත්‍රි දෙනවා. කරන හැම ක්‍රියාවකින්ම අඩු ගන්න මේ භූතයන්ට හරි කරදර වෙනවා. ඒ නිසා නිස්සද්දව මොනවත් නොකර ඉන්න පුළුවන් අපි සුම්මයිර කියලා කියන්නේ. එක හිටපන් කියලා කියන්නේ. ඕක තමයි බැරි. ඒ නිසා විපස්සනා කරනකොට බලන්නේ මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් ගතිය. ඒක මොනක් කිරීමක් කරා කරන්න බෑ. කිරීම තේරුම් අරගෙන ඔකිරීම හරහා තමයි දෙන්න මගේ හිත මානයෙන් මත්ව ඇත. එය ක්ලේශයක් බව දැන දැනත් එයම මත පිහිටයි. සමහර විටක අධික රාගයෙන්ද හිත දැනේ. ඔබ වහන්සේ මේ සියලු කාරණා හරහා මා විවේචනය කොට හරි මාර්ගයේ පිටුවා කෙලස් නැසීමට උදව් කරන්නේ. මේ මනස මගේ කියා ගන්නවා නම් ওই කෙලස් ඔක්කොම මගේ කියා ගන්න. මේ රාගෙත් මගේ කියා ගන්නවා, මේ මාන්නෙත් මගේ කියා ගන්නවා. මේක මේ බබයි බේසමයි දෙන්නම විසිකොල දාන්න. ඉවරයි. හිත මගේ කියන කෙලස් නැති කරන්න හදනවයි කියන එක හෝ කෙලස් මගේ කියන හිත නැති කරන්න හදනවයි කියලා කියන්නේ හොරා ගැම්මනේ මේ. කියනකොට නම් අමාරුයි හිතාගන්න මේ මනස මම කියාගන්න එක හැබැයික් සෝදුවක්. ඒ සෝදුව එමෙිට මෙිට මෙිට අතරින්. හැබැයික් අතාරිනවා කියන එක ලේසි නෑ. ඒ නිසා මනසට එන ක්ලේශයක් හෝ සද්ධාව හෝ සතිය හෝ වීර්ය හෝ සියල්ලම ආවස්තික වටිනාකමක් කර නිට්‍ය මොකද කියනවා නිර්වශේෂ වටිනාකම් නැහැ. ඒවට තියෙන සාපේක්ෂ වටිනාකම් විතරයි. ප්‍රයෝජනීය අරගෙන පැත්තකට දාන එකයි කියන නිසා අපි මනසක් තියාගෙන කෙලෙස් නැති ගතියක් බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේ. මුහුදක් තියාගෙන රැලි නැති ගතියක් බලාපොරොත්තු වෙනවා. මුහුද තියෙන හැමතැනම රැළ ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කරගෙන යන විට නොසිතූ විදියට හිතවිලි ඇති වේ. මේ භාවනාවට බාධාකි. මෙම බාධා කරන්නේ කිසි දැන බාධා දෙනෙමින් යටහත් ඉල්ලා සිටීමේ පරිණක භාවනාවේ මෙසේ සිටිනු වේ. එතකොට හිතවිලි ඇතුණත් එකයි නැතුණත් එකයි කියන දෙකටම සමහිත දාපු ගමන් හිතවිලි ඇතිවීමේ තියෙන පීඩාව නැති වෙනවා. හිතවිලි දෙන්න දෙන්න සක්මන්ඩ කියලා ආරාධනා කරන්න අනේ එන්න එපා යන්න යගේ මගේ ඉතිලට කියන අනේ එන්න අනේ එපා යන්න කියලා එන්න කියන. ඉවරයි. අපෝ බලන කොට පතුරු ගාලා ගන්න දෙයක් තියෙනවද කියලා මොකුත් නැහැ. ඉතින් මොකෝ ඇවිල්ලා ගියා. එන්න කියපු ගමන් එන්නේ. ආපු කට්ටියට ඵලයක් කිව්වොත් කොල්ල බබා වගේ. මේ අපි ගලවන්න යත යලේ. යත ගන්නේ මේ නිකන් කියන්නේ කොල්ල ටිකක් ගහලා අනේ එන්න කියලා අත් දෙක දෙන්න ඉන්නේ. පරයන්ක වෙලා තියෙනවා සක්මණේ අනිවාර්යයෙන්ම බලන තුගේ දැකේ. ආර්දනා කරන්න ඔය යකෙකුට උනත් මල තට්ටුව දීලා ආර්දනා කරන්න හරි පමයි එනවා. ගඟ වෙලාවට ඔය අනේන කොටත් ගොම්මන් වෙලාවල් වලට එනවා. බුලත් තට්ටුවක් හදලා ආර්දනා කරන ගොඩක් වෙලා ආර්දනා කරන්න යකෙකුට හරි. එනේකට හරි එන්න. එන්න කිව්වොත් එන්නේ නැහැ. ඔය දේශපාලනච්චත් ඒ වගේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ කරට සබ්දයක් ඇසුණු කරලා ඒ සීලෙන් හික්මන්නේ සමාධිය හික්මන්නේ කිසිය දයන්න කෙටියෙන් පහදා දෙන්න. සීලෙන් හික්මන්නේ සත්‍ය නැහැ හිතන්න කය අරගෙන යන්නේ. සද්ද තියෙනකොට කය දෙන්න ගෙනිච්චොත් පෙට්‍රල් තෙල් ටැංකියට ඉදර ගෙනිච්චොත් ගිනි ගන්නවනේ. ඒ නිසා පෙට්‍රල් සෙට් වලට සිගරට් පත්තු කරන්න යන්න එපා. සීනි. සමාධියෙන් කරලා තියෙන්නේ සමාධියෙන් අරගන්න තියෙන්නේ වාඩි වෙලා විවේක ස්ථාන ගිහිල්ලා ඒත් එනවනේ මේ සද්ද එනවා. ඉතින් යම් ප්‍රමාණයකට සද්ද නැතුව මේක කරන්න බෑ. ඒ නිසා මේ සද්ද නැති එක දිගට සාමාන්‍ය සද්දෙන්නේ නැහැ. එහෙම තියෙන සද්දෝට යන්තම් යන්න බබා කරන්නේ. සද්ද තියෙන වෙලාවල් වල ගැන ඉවසලා ඉඳලා සද්ද නැති වෙලාවේ මූල කර්මස්ථානයේ ළඟින් ඇසුරු කරලා උත්සන්නව ඇසුරු කරලා ප්‍රයෝජන ගන්න ඕනේ. මිෂනක නැති වාහන නැති වෙලාව වල පාර පයින්නවා. සමත භාවනා කියන්නේ සෙන වාහන නිතර යන්නේ පාරේ ලංකාවේ සාමාන්‍ය අපි ප්‍රතිමාර්ගය තමයි කරන්නේ. පදිකමාරුක කියත් වාහන නිතර යන පාරක අපේ මේ මතකේ මගේ මේක යනකොට හැප්පුණාට උඹ වගේ බලාගන්න කියලා පණින්න බෑනේ. හැප්පුණොත් නඩු කෝකෝ ඉතත් අතපය නැති වෙනවනේ. ඒ නිසා පාර බලලානේ පණින්නේ. පතිකේක වුණත් පතිකමාරක වුණත් අන්න එච්චරයි සමති කියන්නේ. මේක නිතර වාහන යනවා. වාහන යන්නේ නැති වෙලාවේ හැපැත්තට යන එකයි සමති කියන්නේ. විපස්සනා කරද්දී ඊටත් දෙසෙල්ලක් ආරයි වැඩ පිළිවෙල මේ නවත් මේක අහලා තියෙන සීල සමාධි දෙක මොකද ධර්ම දේශනාදී මම ඉච්චර වෙලා ගත්තේ නෑ ඒක පිළිබඳව විස්තර කරන්න ඒ නිසා ප්‍රශ්නේ සාධාරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ තරුණ කාලයේ කරන ලද අකුසල් යලි යලිත් දවම් වැඩිීමේදී තරුණ කාලයේ කරන ලද අකුසල් යලි යලි කෙතෙක් කමත කරන්න උත්සාහ කළත් කර්මයේ දුවපදින බව අවදි වෙන බව හැඟේ මේ සමගම මේ සඳහාම මේරා ගැනීමට වහන්සේ කළ යුතු කමතහන දිනු මැනවි ප්‍රතිකර්මයක් පදාළ මැනවි මේ නිසා ඒ හිත අලුත් කරගන්න කියනවා. පූජනීය ස්ථානයකට යන්න හොඳට නාල ඇඟ පිරිසුදු කරගන්න සීලයක් සමාදන් වෙන්න. සමාදන් වෙලා ඒ වැලිමලුවක හරි ගෝමලුවක හරි ගොඩනද පිටියක හරි භාවනා මධ්‍යස්ථානක හරි සිල්ල තුන් අතර වාඩි වෙන්න. වාඩි වෙනකොට ඒ ටික වේලාවකට ඒ කෙලෙස් වෙන ගතිය අඩු වෙනවා. හිත අලුත් වීම හරහා ඊට පස්සේ ඒ අලුත් හිත කෙලෙස් වලින් නැති හම්බ වෙච්ච ගාම කිතාක් ඉක්මනට ආනපානෙ වගේ මූල කර්මස්ථානයකට හිත යොදලා අර කරුණත් එක්ක පුළුවන් තරම් සමීප සම්බන්ධයක් පවත්වන්න ඕනේ හම්බ වෙච්ච ඊට පාඩු ඊට පස්සේ ආයෙ කෙලෙස් ආවට තරහ වෙන්න එපා මේවා තමන්ම කරපු දේවල් නිසා වෛර කරන්නේ කෙලෙස් එන්නේ නැති අවස්ථාව ආවස්තික වටනකම් බලලා වහාම අරමුණට එීමේ නිකන් ලදලද අවස්ථාවේ චිත්ත සමාධිගත කිරීම තමයි කරන්න තියෙන්නේ. ඒ කර්මයේ ලෝ බැඳට කර්මයේ වැඩ කරන හැටි දැනගත්තොත් කාලෙකින් ඒක ආණ්ඩුපට්ටු කරගන්න පුළුවන්. ඒක නිසා මේ කර්මයේ අනුලියට තියෙන ප්‍රශ්නයක් නිසා ඒ කරපු දේවල් ලෝබඳින බව දන්න නිසා Tamanට ඒ කෙලස් ආවට ඒකට වෛර කරන්න එතකොට වෙන්නේ අලුත් කෙලස් රැස් වෙනවා. යෝගාවචර කමේදී අපි කරන්නේ වෙච්ච කර්ම නිසා පටිසන්ධිපාර වශයෙන් කෙලස් ආවට ඒක දැනගෙන මේක කවුරුත් කරපු ඕනියමක් කියන්නේත් නැහැ. හේතු අප්‍රතිපාපයක් කියන්නේත් නැහැ. මම කරපු දෙයක් ආවා දැන් මේ ආපු වෙලාවේ ඉතන කරගත්ත තාජු කරපස්සේ. ඒ නිසා දැන් කරන්න තියෙන්නේ මේ ඇතිවෙච්ච කලබලේ හරහා අලුතෙන් කර්ම රැස් නොකිරීමට කර්ම රැස් නොකර හිටියොත් මේ කෙලස් දෙවීමක් සිද්ධ වෙනවා. අලුතෙන් කර්ම රැස් වෙන්නේ නැහැ. නවන්නති සම්භවං තිබිච්ච දේවල් ඉවර වෙයි අලුතෙන් එන්න තුරු චිත්ත ප්‍රවෘත්ති පිරිසිදු ඒ නිසා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ කර්ම වලට කේන්ති ගන්න ගන්න වෙන්නේ මොකද අලුතෙන් කර්ම රැස්ලා ආය සංසාරයක් වැඩේ ඒච කවුරු හරි තමන්න බයිනකොට කොච්චර බැන්නත් ආය යාට පණින්න නැතුව ඉන්න තාක්කල් වෛර නොකරන තාක්කල් කර්මයේ කියවෙනවා එනිසා කාංගනක් එක එළු දෙනක ඉස කපා ඇයගේ මයිල් ගානට ඉස කැපුලදා කියලා ලුවැඩ සංග්‍රහයේ කවියක් තියෙනවා ඒකෙදි කියනවා ඒ එළු දෙන කපපු අඟන අන්තිම ආත්ම භාවයේ කර්මයක වෙන අන්තිම ආත්ම භාවයේ එළු දෙනක් කියලා උපදිනවා යදානේ නේ කතාව මොකක්ද කියලා ඉතිසල ආත්ම ගානක එළුවෙක් වෙලා මිලි කැපුම් ලබනවා කරපු කර්මයේ අන්තිම කර්ම භාවයේදී දැන් මිනිස්සු ඇවිල්ලා පිය ළඟට අරගෙන මෙයා කකුල් දෙකෙන් පාලගෙන පාරගෙන බෙල්ල අදිනකොටම මෙයාට ජාතිශීල ඥානෙ පහළ වෙනවා එලිචිට. ඒක කල්පනා වෙනකොට මම මෙච්චර පිළිකැපුම් ලැබලා මේ අන්තිම එක මේ පස්සේ මම ඒ කර්ම ඉවරයි කියනකොට ලොකු සතුටක් ආවා. එතකොට මේ කර්ම විඤ්ඤා දැක්කලු මම එළිය කපනකොට උන් බය වෙනවා දඟලනවා මේ එලිච්චි සතුටු වෙනවා. ඊට පස්සේ මේ ඒ මනස කැපිල්ල නතර කරලා සංවේදනයක් කරලා තියෙන ඊට පස්සේ නිච්ච කියලා තමයි ඔබ දන්නේ නැහැ. මම මොවාගේ කපලා මේ මයිල් ගානට පිළිකැපුම් ලැබලා මේ අන්තිම වතාව මම මේ සැරේ අලුතෙන් කල්පනා කරන්නේ මම මේක සතුටින් බාර ගන්නවා කියනකොට වාග මනසක් කියනවලු එහෙනම් ඔබ කැපුවොත් මටත් මේ තරම් කර්ම වෙනවා කියලා පියමිව දානවා. එතකොටම අකුණක් දාලා ළඟ ගලකට ගලෙන් පතුරක් ඇවිල්ලා බෙඩිගේ පිළිච්ච බෙල්ලට වැදලා බෙල්ල කැපිලා යනවා. පිළිච්ච ආය කර්ම රස කරගන්නවා. ඒක තමයි අපිට ගන්න තියෙන්නේ අපිට කවුරු හරි වයින්කොට ගහනකොට අනේ කොහොම හොඳයි එයා අපි කරන්නේ කියවෙනවා මෙයාට පත්තුත්‍ර වදින්න යන්න එපා ප්‍රතිවචන කතා කරන්න යන්න එපා එකට කියන්න යන්න එපා කිය ගමන් වෙන්නේ මොකද අපි එකට එක කිව්වට එකට එකෙන් අතර වෙන්න එකට දෙකක් යන එතකොට දෙකට හතරක් එහෙන් යනවා ඊට පස්සේ හතරට අටක් මෙහෙන් යනවා අන්තිමට බට කැලේට ගිනි තිබ්බා වගේ ඒක නිසා නොකියන ලද වචනය දිනන ලද යුද්ධයක් වගේ නිසා හොඳට දන්නවනම් ඒ කර්මේශා කර්ම ශක්තිය ප්‍රායෝගිකව ස්වාමීන් වහන්සේ දීලා තියෙනවා මේක ප්‍රතිවිෂක් වගේ කියලා. සර්පෙක් කාපුවාම ඒ සර්පයාට අවශ්‍ය විස බඳලා පස්සේ විස කපනවනේ. ඒකේ තමයි අසාධාර්ණ්‍ය සිද්ධ වෙච්ච මේක වෙලා තියෙන කර්මය කියලා දන්නවනම් ඒ මනසට ඉවසන්න පුළුවන් මේ මනුස්සයා තමයි මට මේක කිරුවේ අර මොනක්වත් ඕනේ දැනගන්න මගේ කර්මෙ වෙන්නේ මම අර දෙක කරස් කරගන්නේ නිසා ඒ කර්ම ශක්තිය පිළිගන්නේ කාම අසාධාරණ විසි අසාධාරණ කියන විෂ විසෙහි ප්‍රතිශක්තියක් ලැබෙනවා ඔය කිලිචාවේ කොපලච්චාවයි මම නෑ ඊට පස්සේ ආයෙ කර්ම රස කරන්නේ එතකොට ඒක ධර්මතාවයක් ලෝකේ එතකොට අපිට ඒ කර්මයේ ප්‍රතිසන්දීමේ නපුර අඩු වෙනවා ප්‍රතිසන්දීමේ නපුර අඩු වෙනවා ඒක අත්දකපු කට්ටියට ලෝකේ තියෙන ලොකම වෙනවා දැන් කවුරු මොන જાතියෙන් Tamanට හිංසා කරන්න ආවත් බාරගත්ත වෙලාවේ ඒකේ තියෙන නපුර අඩු වෙලා මේ මිනිස්සයා වැඳලා සමාව ගන්න ඉඩ තියෙනවා. මට ගහන්න තමයි යාවේ. නමුත් ඔබ මේකට දක්වන ප්‍රතිචාරය හරියට නමුත් අමරයක් ප්‍රතික්‍රියා දක්වන්නේ නැහැ hina වෙන එකයි. නමුත් මේ මනසට මම හිතනවා මේ මම මේ දෙල්ලම් කරන්න හදන්නේ පොඩි මිනිස්සුක එක නෙවෙයි කියලා සමාව ගන්න පවා ඉඩ තියෙනවා. එතකොට තේරෙනවා මේ සමාව දීම සහ සමාව ගැනීම හරහා තමයි අපි ලෝකේ සම්බර භාවයේ තියෙන්නේ. වැරදි කරන නොකරන එක නෙවෙයි. වැරදි කිරීම මනුෂ්‍ය ගතිය ඒක වෙන පයි අත්තර ස්වාමීන් වහන්සේ මම කොළඹ වැසියෙක් නොවෙමි. මාසිත පළාතේදී කල්යාණ යෝගාශ්‍රම වාසී කල්යාණ මිත්‍ර මාචාගේ අසුනේ බදව ලැබෙමි. කොළඹ ආපසු ධර්මයේ ස්වාමීන් තනින් තන ඇවිත්මා නතර වූයේ වහන්සේගේ දෙපාමුලිය. ස්වාමීන් වහන්සේ ගැඹුරු නින්දේදී හිත බවාංගගත නොබව අසාතිමි. සීවිසත්‍ය වීමේදී ඉති පවතින ස්වභාවයේ කුමක්ද කරුණාවෙන් පහදා දෙන්න. ඉතින් මම කැමති මෙයන් අහන්න විසඥාත් නැති, භවංගයක් නැති වෙලාදී තියෙන හිත මට විස්තර කළොත් ඒ හරහා මට පුළුවන් භවංගෙට විස්තර කරන්න. විසඥාකම තේරුම් කරන්න පුළුවන් සංඥාව සහිත සතිය ඇති වෙලාදී භවනා කරනකොට කොහොමද කියලා විස්තර කියන්නේ නැතුව අල්ලන්න බැරි පේන්නේ නැති එකක් විස්තර කරන්න. ඒසක් කොළඹ ඇවිල්ලා සවුත් වෙලා වගේ මට පේන්නේ තියෙන්නේ. අර හිටිය ගමේ හිටියා නම් හොඳයි. කෙක් කැවිද්දම් කොළඹට තටු මානා කිචිගලපු කවමානෙට කොකා කියයි වෙල්මාවට කියලා තියෙන යන්න හිටපු ගමට ඒක උදේට බලන්න භාවනා කරනකොට හිතට මොකද වෙන්නේ කියලා ඒකට බවන්ගේ තේරෙයි විසඥ භාවයේ තේරෙයි සිය සතිය තේරෙනවා ඒකවත් නැතුව මේව ගැන කල්පනා කරන්න හදනවා කියලා කියන්නේ Tamange ගෙදර මේ මර්ගාත තීදී අල්ලපු ගෙදෙට උදෙත් දෙන්න හදනවා ආනාපාන සති භාවනා මූලික භාවනාවක් වශයෙන් වඩමි භාවනා ආරම්භයේ සමාධි තත්වයක් ඇති වී හුලං රැළ නොදැනී යයි. නැවතත් චලනයක් ඇති වී එසේ ධාතු වල වෙනස්කම ප්‍රකට වී එම தත්වය පැයක් පමණ වෙන්නදී. පමණ පැවතුනි මාසක් පමණ කියලා කියනවා. ඊළඟ අවස්ථාවේදී තොල්වල ධාතු වෙනස් වීම ඕ යම් ස්ථානයක ධාතුල தත්වය ප්‍රකට වී එම ප්‍රකට වීම නොනවත්තාම මසක් පමණ ප්‍රකටව පෙනී පසු ඊතා ශාන්ත සත්‍යක් සිටපත් වේ. මේ පිළිබඳව පැහැදිලි කරන්න කවුරුන් ඉලා සිටීමේ ඒකදී ධාතු ගුණ හම්බුනහම මේක තොලේද මේක ඇහෙද කියලා අල්ලන තාක්කල් භාවනාව බොළඳයි. මේක සැලෙන බව එහෙම නැත්නම් චලන බව මිසක් ඇඟට සම්බන්ධ කරන්නේ නැතුව කතා කරන්න ඉගෙන ගන්නකොට භාවනා ඉස්සරහට යනවා. මේ තොලන ලියන්නේ නැහැ නලියන්නේ කියන තාක්කල් සමුද නටවන්න හදනවා. නමුත් සැලෙන බව බලන්න, චලන බව බලන්න, සැලන ස්වභාව බලන්න. එතකොට භාවනා පරමාර්ථයට යනවා. එතකොට ওই මාස ගණන් කල් ගණන් යන්නේ අර සම්මුතිය හරහා කතා කරන්න යෑම නිසා භාවනා ඉදිරියට යආ ගන්න බැරුව මෙච්ච එක හැප්පිලා වගේ තියෙන්නේ. ඒ නිසා චලනය දකින්න ඒක ඇතුලේ උනත් එකයි පිට උනත් එකයි කයට සම්බන්ධ කරන්න යෑම නිත්‍ය සංඥාවෙන් ඇතිවෙච්ච කෙලෙස් ලේසයක් විපස්සනා ලේසයක් ඒක අයින් කරලා කතා කරුවොත් චලන බව, කම්පන බව දකිමේ එතකොට භාවනා ඉදිරියට යනවා. ස්වාමීන් වහන්සේ අදදී ඔබ වහන්සේ පෙරතුනාත පින්නික සූත්‍රයට අනුව අපිට යම් සත්‍යයක් ඇසුරට හෝ දිගින් දිගට මේම શબ્ද ඇසීනම් හෝ මෙනෙහි කිරීමට පටන් ගත් පසු ආනාපානිය නැවතයි මේ શબ્දේ මෙනෙහි කිරීමට පටන් ගත යුතු බවක් හෝ පටන් ගත හැකි බවක් මට වැටහුණා. වෙන શબ્දයක් මෙනෙහි කළ හැකි හෝ කළ යුතු බවක් අවවාංශිකේ ධර්ම දේශනාවක ඇසුවේ ප්‍රථම වතාවටයි. සමාගන අනුකම්පායන වාංශයේ මේ පැහැදිලි කර දෙන සීක්වා මේකට කියන්නේ ඇත්තටම විපස්සනා උපක්‍රමය. සද්ද තිබුණට කමන්නේ සද්ද තිබුණට හුස්ම ගන්නවනේ. සද්ද ඇහෙද්දිත් හුස්ම බලන්න පුළුවන්ද කියලා බැලුවොත් මේකට කියන්නේ සද්දය හරහා උලම් බලන හුස්ම බලනවා. සද්දේ විනිවිදලා බලනවා කියලා. එතකොට සමහර විටක ඒක වේදිකාවේ නළුලිය රාශියකින් දැති ප්‍රධාන නළුවා වේදිකාවේ ඉදිරියලා රඟපාද්දී අනිත් නළුවට වේදිකාවේ ඉන්න බව දැක ගන්න පුළුවන්. ඒ වගේ සද්දේ ප්‍රධාන නළුව වශයෙන් වේදිකාවේ ඉඳදී ආනාපාන නැමැති නළුවා වේදිකාව පිටිපස්සේ ඉන්නවා. එතකොට ෆ්ලෑෂ් ලයිට් දෙනවා නම් පෙන්වන්නේ ප්‍රධාන නළුවට තමයි. නමුත් බලන මනුස්සයට ඕන අප්‍රධාන චර්චාත්‍ය බලන්න. අන්නේ අප්‍රධාන චර්චාත්‍ය බලීමට ගන්න ප්‍රයත්නය හරහා සද්දේ නපුර කපන්න පුළුවන්. සද්දේ කියන්නේ නපුර බලපෑම අයින් කරන්න පුළුවන්. පස්සේ සත්‍යයක් ඇවිල්ලා යනවා ඒ ටිකටම ආනාපානි කැඩෙන්න තු බලන්න ඉන්න පුළුවන් තරමට යනවා මේ විදිහට පුරුදු කරොත් ඒක අපි දාන්නේ විපස්සනා අපක්‍රම විදිහට සත්‍ය අයින් කරන්න හදනව නෙවෙයි සත්‍ය නපුර කපලා විෂ කපලා එල්මරලා සත්‍ය තීන්දුව ආනාපාන යන මට්ටමට නෑ මෙතන සත්‍ය එච්චර ගැඹුරු නෑ නමුත් සත්‍ය සෙල්ලක්කාරයි සත්‍ය හේති ආනාපාන පවතින වේදනා දැනෙති ආනාපාන පවතින ඉතිරි පවතිති පුළුවන් බව දැනගත්තට පස්සේ මේ ශෙනකක් මැද යන්න පුළුවන් හැප්පෙනවා සිරින්ග නැති පාරේ තරම් වේගෙන් යන්න බෑ. නමුත් හැප්පෙන්න නැතුව යන්න පුළුවන් බව දැන ගැනීම. එතකොට අපි සිරින්ගේ ජීවන ප්‍රශ්නය නෑ. ගාමී ස්වාමීන් වහන්සේ උපසම්පදා ලබාගත් භික්ෂුවගේ නමක් සුක්‍රමෝචනය උන්වහන්සේගේ උපසම්පදා ශීලයට අනුව අකපවත් අකුසල් බවක් දැනගත්තේ මේ සත්‍යයක්ද මේ වහන්සේගේ ධර්මදේශනයකදී පැවසු පරිදි භාවනාවට පෙර අපගේ ශරීරයෙන් බැහැරීමට අවශ්‍ය සොට්ටු අසුචි මුත්‍රා ශුක්‍ර බැහැර කළ යුතු බවත් එසේ නොකොට භාවනා වාඩි වූ විට භාවනා හරියට කරන හැකි බව දේශනා කරන ලදී. කරුණාවෙන් පැහැදිලි කර දෙන සීක්වා සම්බුදු සරණයි. මේ පටලවිලි දෙකක් තියෙනවා. මේ භික්ෂුනාථලා කෙරෙහි පනවන ලද ශික්ෂාපදයක් ජීව ඉඳගෙන සාකච්ඡා කරන්න හදනවා. ඒක නිකන් ගොඩ ඉඳලා පීනන්න හදනවා වගේ වැඩක්. ඒකට වතුරට බැස්සට පස්සේ තමයි තේරෙන්නේ ඇයි ඒ අවශ්‍ය ස්ට්‍රොක්ස් ඕන කරන්න පා වෙන්න කියලා. ඒ නිසා එක්කක පැවිදි වෙලා කරන්න. එහෙම නැත්නම් ජීව භාවනා කරනවා නම් භාවනාජනේ වෛද්‍ය විද්‍යාව ගන්නවා. අසුචි වේග මුත්‍ර වේග ශුක්‍ර වේග වලක්කොත් අපස්මාර හැදෙනවා. ශුක්‍ර වේග ඇති කර ගන්න වෙනම කතාවක්. ඇති වෙච්ච වේගය නතර කරුවා තමයි අපස්මාර හැදෙන්නේ. ඒක නිසා මේ මේ වගේ ප්‍රකාශන වල තියෙන අඩුපාඩු හරහා ඒව කරන්ඩ නිදහසල කරන හොයාගන්න කියොත් මේවට තමයි ෂට ධර්ම කියන්නේ මායාකාරී ගතිය කියන්නේ වංචනික ධර්ම කියන්නේ පුද්ගලයාගේ දෝෂ නෙවෙයි කෙලෙස් වල හැටි කොහෙන් හරි ලූප් හොල්ලයක් හොයලා හොයාගන්නවා ඒල එක්සෙප්ෂන් එකක් හොයාගන්නවා මට මේක කෙරුවට කමක් නැහැ කියන්නේ නමුත් ਸਰවඥාන්සේගේ දාලට ඔක්කොම අහුවෙලා තියෙන්නේ කොහොම යන් යනකොට ඉස්සරහදී ඕක කැපිලා යනවා. ඒක නිසා විතර ක්‍රියාත්මක වෙන්නේ ෂට ධර්මයක් මායාක ධර්මයක් බව තේරෙනවා. ඒක නිසා මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාටපත් කරපු විනය සාකීහි විනය අතර තියෙන වෙනස තමයි උපසම්පදා භික්ෂුව ඉල්ලලා ඒ ශික්ෂාපදේ සමාදන්. සමාදාය ශික්ෂිත ශික්ෂාපදේ තු සමාදන්ව රකින්න ශික්ෂාපදයක් කැඩුවොත් බුදුහාමුදුරන්ට කරපු නිග්‍රහයක්. නැත්නම් ජීවිතේ කරන කෙරුවට කමක් නැහැ. වේල කෙරුවට බුදුහාමරට නිග්‍රහ වෙන්නේ නැහැ. මොකද ඒක පඤ්ඤාති ශික්ෂාපදයක් නෙවෙන නිසා. ලෝක පඤ්ඤාති ලෝක වජ්‍යයක් පඤ්ඤාති වජ්‍යයක් කියන්නේ බුදුහාමර මේ නීච ටික කියනවා. අපි කියනවා කියනවා කියනවල කැඩුවොත් ඒක බුදුහාමරට කරන ගෞරවයක් වෙනවා. ඒක නිසා ඒ ටික කියලා දෙන්න වෙන්නේ වතුරට බැස්සට පස්සේ. පොඩේ ඉඳගෙන පීනන්න ගන්නන්න අමාරු. වතුරට බැසලා පස්සේ කරටත් දාගෙන පීනන්න බෑ. හොඳට මතක තියාගන්න පීනනකොට දෙන්න දෙන්න පීනන්න බෑ. තන්නේ මිනිහාගේ වැඩක් තියෙන්නේ. ඒක තමයි ඔයගොල්ලෝ බය. ඒකයි ඔය කොට ඉඳගෙන පීනන්න උත්සාහ කරන්නේ. අපි ආරකිනා තිරමේ වාණු ධාවතේ කියලා වතුරට පයින් නැතුව කොට පිට ඉඳගෙන ගංගා තීරයේ දපි ගහනවා වතුර කරනවා වගේ. කියන්ගේ දෙල්ලන් වලට ඕතන බුදුහාරෝ උසුල ඒ නිකිත ප්‍රශ්න නම් එච්චරයි තියෙන්නේ. තව තියෙන අපිට විනාඩි 30ක පමණ කාලයක් අපිට ඔව්. ඒක නිසා අපිට මේ විශේෂ ප්‍රශ්න මොනවාද තියෙනවා නම් සභාගත කරන්න කියලා මම කටහඬ ඉල්ලා සිටිනවා. ඒක ප්‍රකාශයක්ද ප්‍රශ්නයක්ද මොකක්ද? ඒ කියන්නේ ඒක ඒක හරහා කෙලස් කැපීමක් කරන්න පුළුවන්ද කියලා මම හිතන ප්‍රශ්න පිටිවලට එන්නේ නේද? කියන්නේ අතීත සිද්ධියක් අපි නැවත නැවත මතක් කරනවා කියලා කියන්නේ මේ සිද්ධිය මතකය අලුත් වෙනවා කියලා කියන්නේ සිද්ධිය කරන වෙලාවේදී සතියක ඉඳලා නැහැ. ඒක නිසා මේ වෙලාවේදී එදා අනුභවච්ච කෙලස් මේලාට හිතට කරදර කරන ඒ බව දැනගත්තොත් අතීත හිතවිලි කෙරෙහි අභිරමණය නොකර අතාරින්න බැරිද කියන ප්‍රශ්නය. ඉතින් බුදුජානනාංශයේ පංචම අධ්‍යාත්මික දේශනා කරනකොට බුදුජානක බොහොම ලස්සනට අතීත සිද්ධි ගෙනාර පාන. ගෙනාර පාන වෙලාවේදී ਸਰවඥාන්සේ අංග සම්පූර්ණ සත්‍යයක එදා ඉඳලා නැහැ. නමුත් දැන් තියෙන සතියෙන් අතීතයට යන්න පුළුවන්. ඊළඟ ගෙනහැර පාන්නේ කාට හරි ආදර්ශයක් පිටු මිසක් කෙලෙසයක් පතු කරන්නේ නෙවෙයි. ඒ නිසා අතීතයට තමයි යන්න පුළුවන්. අතීතයට ගියේ හිතෙන්නේ කෙලෙසේ ඉන්න පුළුවන්. කෙලෙසේ හිතව ප්‍රකාශ කරන්න පුළුවන්. ප්‍රකාශ කිරීමෙන් තව කෙනෙකුට ධෛර්යයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඒක අසතියම වුණා කියලා පැත්තකට දාන්න බෑ. අචිසි සිද්ධියක් ආවා අභිරමණය කරනවා අභිරමණය කරන බව දාන්න. දාන්න නිසා අභිරමණය කෙලෙස ඇති වෙන්නේ නැහැ. ඉතින් ආ තව කාට හරි කියනවා මට හිතිවිල්ලක් ආවා. මං අතීත හිතිවිල්ලක් බව දාන්න. එක වෙලා රාගය හරි ද්වේෂය මං දන්නවා මට ඒකෙන් ප්‍රශ්නයක් උනේ නැහැ. එහෙම ප්‍රකාශ කිරීම නරකක් නෑ. ඒ වෙලාවේ අසතිය හිටිය කියලා මේ ප්‍රකාශ නොකළ යුතු කියලා දෙයක් නැහැ. අපි මේක සිද්ධිය කෙරේ දක්වන ආකල්ප විතරයි මේකේ බලපාන්නේ. අවශ්‍යයි අපිට විශේෂයෙන් මතක් කරගන්න දෙයක් නැත්නම් අපි මෙතනින් අපේ සැසිවාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. සිත කරලා සතුටු වුණොත් ඕ කනගාටු වුණොත් අගතල් සිද්ධ වෙනවා. සිද්ධිය හරහා මොකක්ද දෙන්නේ? සිද්ධිය දක්වන ප්‍රතික්‍රියාව හරහා තමයි ඔක්කොම සිද්ධ වෙන දෙන්නේ. අපි එක සංස්කාරයක් කරගන්නේ ඒකට මනාප වීමෙන් හෝ අමනාප. ඒක තමයි මැෂිමේ උඩ නූල පල්ලයට ගියට යටපැත්තේ බොපින් එකේ කොක්ක වැටුනේ නැත්තම් මැස්ම වැටෙන්නේ. බොපින් එකේ නූල් නැත්තම් මම මයි ගියාට මැස්මක් වැටලා නැහැ. යටිනේ බොපින් එකේ නේක තමයි අපි ඒකට දාන කොක්ක. අපි දාන කොක්ක තියෙන්නේ මනාපමනාප දෙක තමයි. සිද්ධි ඇති වුණාට මතක් වුණාට ඒක මනාපමනාව පහළ වුණා නම් ඒ බව දන්නවා පහළ වුණ නැත්නම් ඒ බව දන්නවනම් සිද්ධි ඇති වෙලා ගියා ඒක ඒක පිටවෙද නැති කියන දෙයක් ඕක මතකෙට යන දෙයක් නැහැ. නමුත් මතකෙට පැමිණීමේ දෝෂයක් නැහැ. හිත පිරිසිදු වුණාට පස්සේ ප්‍රණීත වුණාට පස්සේ වතුර කඩක් වැලි නැතුව ප්‍රණීත වුණාට පස්සේ යූරේ ඡායාව වැටෙට. අඩිය හොඳට පේන. අඩිය හොඳට පෙනීම හෝ යූරේ ඡායාව වැටීම කෙලෙසයක් නැහැ. මේ වතුර පිරිසිදු පාට ලකුණ ඊට පස්සේ මට මේ අඩිය පේන්න පටන් අරගත්ත කියලා පාටි දාන්න පටන් අරගත්තොත් අන්න කෙලෙසි. පිරිසිදු වෙනකොට පේනවාමයි. අතීතේ හොඳට පේනවා ඉස්සරහට වෙන්න තියෙන දේත් පේනවා. මේ මනසයා මොකද කරන්නේ කියලා වෙනදාට වැඩිය නිරවුල්. මම හිත මොනව කරයිද කියන එකටත් මේට වැඩිය නිරවුල්. එකක්වත් ආයුධ වෙනවා මිසක් කෙලෙසක්වත් වරක්වත් සංකෘතාවයක්ක සංකීර්ණතාවයක්ක වෙන්න බෑ. එහෙමනම් ඒක ධර්මයක්. දුජානසික ධර්මයක් කවදාක සංකර භාවයක් වෙනස. ධර්ම භාවයක් වෙනස අවුලක් වෙනස පිටන්නේ වැඩි වැඩියෙන් ආයුධ ලැබුණයි කියලා අතපය කපා ගන්න ඕන කමන්නේ. මොඩ වඩුව ආයුධත් එක්ක කරබැදුවට දක්ෂ වඩුව ආවුද වැටුණාට මොකක්වත් කරගන්න. අපිට ටූල්ස් ගොඩාක් හම් වෙනවා ඉස්සරහට යන. මොක පැක් කරලා ග්‍රීස් ටිකක් ගාලා වැත්තක තියන්න. මොක කරේ ළඟට ඉන්න ඕන කමක්. ඔය හැම වෙලාවම මොකක්ද කරගන්න ඕන කමක් නැහැ. අවසරේ ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේකව ප්‍රේක්ෂිතට දාන එක මේ ළඟදී ඊමේල් තමන් තාම දැන් ස්වාමීන් වහන්සේ දැන් ඒකට ගිය භාවනාව සමහර වෙලාවට දැන් ඔබ්සෙසිව් තෝට්ස් කියන ලෙවල් එකේ තියෙනවා. කම්පල්සිව් ස්ට්‍රෙස් එකට යන්න පුළුවන්. ඉතින් නාටම බලාපොරොත්තු වෙන ක්ලිප් එකේදී ස්වාමීන් උස්ම ගන්නවා ඒකම ඒකම ඒකම ඒකම ඒකම දිනු කරන ඊට පස්සේ ඒකේ වලින් අපිට අලු කරලා ඉවත් කරන්න පුළුවන් තත්යකට ගන්න පුළුවන් ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියපු දෙයක් ඒක පුළුවන් ඒක ස්වාමීන් වහන්සේ කියන්නේ අපිට හිතවිල්ල සුවඳ මතකයක් හෝ කම්මනිකාර මතකයක් එනවනම් නිතරම ඒ වෙනකොට ආනාපානේ වගේ එකක් තියෙනවා නම් පැත්තකින් අපිට ආනාපාන උත්සන්නව ආසන්නව ආනාපානේ ඇසී කියනවා. මේ චේතන රිංගට තියෙන අඩු කරගන්න. ආනාපානේ තමයි භාවනා මනස්කාර මෙනෙහි කරන හිතක් අතර සමීප සම්බන්ධයක් තිබුත් අතුරු අතුරු පාවුල් පාසේ හිතවිලි එන්නේ නැහැ. දුරස්ත බලන හිටියොත් අවුල් පාසේ හිතවිලි එනවා. සත්‍යඥාන්සේ සඳහන් කර තියෙන වැඩ තමන් ඉන්නේ ගේ වහලේ හොඳට වහලා තියෙනවා නම් වැහි පිටු වහලේ පිටු දෙන්නේ නැහැ. වයලේ හොඳට වහලා නැත්තම් ලයිබිඳු මිනි විදිනවා. ඊට පස්සේ බහුරුව පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා වහලේ හොඳට වහලා තිබුණාත් මේ දෙපැත්තේ කවුරු තියෙනවා හුලං වැසට දෙමෙන්න පුළුවන්. පස්සේ වයින්කොට හුලං වැසට දෙමෙන්න පුළුවන්. ඒ නිසා තමයි දන්නවනම් ගෙමැද්ද තේරුම් ගන්න මේකේ තියෙන මේ මේ බලලි වෙලට පාත් කරන්න. පාත් කරලා පස්සේ හුලං වැසට දෙමෙන්නේ නැහැ. ඒ වගේ තමයි Taman දැනගන්න ඕනේ අතීතයේ තියෙන දෙනවා. එතන මගේ අරමුණ මුදුන්පත් වෙච්ච වෙලාවේ අරමුණ ඉතාම සමීපව සංනව ආසන්නව පිළිමැත්තොත් අතුරු හිතවිලි එන්නේ. ඒක සමතෝපක්‍රමයක්. ඊට පස්සේ පුළුවන් ඒ හිතවිලි ආවත් ගණන් ගන්න නැතුව තමන්ගේ අරමුණ ඉන්න පුළුවන්. ඒ හිතවිලි ඇල්ම රාගත්තට පස්සේ නිෂ්කඩා ගත්තට පස්සේ යන්න පුළුවන්. ඒ විදිහට ආවම ඒ හිතවිලි ආවට හිතවිලි නපුර ක්‍රියාත්මක කරන්න බෑ. මොකද තමන්ගේ සතිය හොඳට බලවත් කරනවා. ඒ නිසා මේ වගේ සභාවකට කියනකොට එක්කෙනෙකුට කියපුවාම ඔක්කොම ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් එකක් මතක තියාගන්න අපි කොච්චර අව탁සේරු කරාද සියලුම අකුසල කර්ම වලට වැඩිය කුසල හිත බලවත්. මෙච්චරයි මතක තියාගන්න. කුසලයේ කියන එකේ තරම්ම බලවත් අකුසල අපිට අකුසල සමාදන් වෙලා නින්නේ. කරපු වැරදිමයි කල්පනා කරන්නේ අල්ලපු gedara වැරදිත් කල්පනා කරනවා. වෙනකොට සිත කල්පනා කරනවා කුණෝ කන්දල් වලටම ගිහිල්ලා තියෙනවා. එක කුසලයක්. ශාත්‍ය වගේ එක කුසලයක් ගත්තාම අලගොල ලන්දක් ඇති ගන්නවා වගේ කැටි ගන්නවා වගේ හොඳට කැපෙන කටුවක් ගත්තාම කපාන කපාන කපාන කපාන. නම කියන්නේ වලංකාරයේ සුමානික වැඩ පොඩු කාර්යයට වරුවයි. මොන වලං හදලා තිබ්බත් නෙලන්න පටන් ගත්තා නෙලන එකයි ඉතින් පොඩිම කරනවා. ඒ වගේ සත්‍ය ආපු වෙලාවට තේරෙනවා මොනම කෙලෙසෙක්වත් උසාවි. මේක මේකයි කියලා හරියට වර්ගීකරණය කරලා පැකට් කරලා පැත්තක තියන්න. හෙල්ලෙට පෙරලෙන්න බෑ. කොර කරලා කියන්න පුළුවන්. ඒ තරම් සතිය බලවත්. නමුත් අපි අවාසනාවට අපි කතා කරන්නේ වැරදිච්චයි, පෙරදිච්චයි අනුන්ගේ පුරුකම්. ඒකට නම් බේත් නැහැ. ඒ ඒ රෝගෙට බේත් නැහැ. ඒ නිසා කවදාකවත් එපා වැරද්දක් හෝ අඩුපාඩුවක් ගැන කතා කරන කතා කිරීමෙන් වැරද්ද අනුමත කිරීමක් වැරද්ද යෝජනා ඉදිරි කිරීමක් ඒකේ වැරද්ද කුණු ගා ගැනීමක් සිද්ධ වෙනවා. ඒසා කියන්නේ පරණ ගුණයි කරත් විකුණලා තියෙන දැන් පරණ කන්සප්ට් බිස්නස් අපි කරන්නේ නැහැ කියලා පැත්තකට කරන එකයි තියෙන්නේ. එම් යාළුවෙක් දැක්කත් කියනවනේ නැත්නම් කින්නොබ දන්නතෝ කිචිල පැත්තකට කරන් බය වෙන්න බෑ. ඒ නැති උනත් ප්‍රශ්නයක් නැහැ. හොඳට සිනා වෙලා වර්තමාන ජීවිතේ යාළුවෝ වෙන්න. ওই જાති අර જાති යාළුවෝ ටොංගන කොහෙදයි. ජීවිතේ සන්තෝෂයෙන් ජීවත් වෙන්නේ කාමී නෙවෙයි. නිරාමිත සන්තෝෂයෙන් ජීවත් වෙන යාළුවෙක් දැකලා අවබෝධ කිරීම හරහා ලක්ෂයක් අර කට්ටිය අයින් කරන්න පුළුවන්. තවත් එකක් මතක තියාගන්න. උත්තරජාන්සේ මංගල දූතේ ඉස්ලාම දේශනා කරන්නේ අසේවනාච බාලා. නරක මිනිහා නරක මිනිහා බව දැනගෙන අයින් කෙරුවට පස්සේ තමයි හොඳ මිනිහා හොඳ මිනිහා බව තේරෙන්නේ. හැබැයි පරිස්සම් වෙන්න නරක මිනිහා නරක මිනිහා බව දැනගෙන අයින් කරනකොට නොදැනෙන්න අයින් කරන්න. දැනගත්තොත් යකෙක් හදාගන්න. දැනගත්තොත් ඊර්ෂ්‍යාකාරයක් හදාගන්න. කැපෙන පීයකින් අනගත්තා වගේ අසත්පුරුෂත් එක්ක සෙල්ලම්කට පරිසම් වෙන සත්පුරුෂයට බැන්නත් කමන්නේ. මතන්න පුළුවන් ඒ අසත්පුරුෂය අසත්පුරුෂය බව තේරුම් ගන්න අයින් කරන ක්‍රමේ. තාවත් පරිසම් කරා. ඉතින් ඒක දෙවෙනිම භාවනා දෙවෙනිච්ච කාතර කරන්න පුළුවන්. අනිත් එක නා කරන්නේ අසත්පුරුෂය තෝ අසත්පුරුෂය කියලා කියන ඉවරයි. ආයෙත් භාවනා න්‍යා කේ කේ කේ කියක් ගහකට ඉතුරු කරන්නේ පතුරු ගන්නවා. ඊට පස්සේ ඉන්දියාවේ මෙහෙම කිව්වා මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කියලා. සත්පුරුෂයාට කිව්වොත් ඔය සත්පුරුෂය කියලා තේරෙනවා මෙයාට වයර් මාරුලා තියෙනවා කැඩලයි කියලා කලක් ගණන් ගන්නවා. සත්පුරුෂයා අසත්පුරුෂයා කියන එකෙන්ම තමයි අපි වනාගේ වන කරගෙන තියෙන නිසා වැරද්ද වැරද්ද වශයෙන් කියවෙන කිසිම ලාභයක් නැහැ. විසල විසයි විසයි යුවට කද්දාක සනීප වෙන්නේ. අපිට පුරුදු වෙලා තියෙන අධ්‍යාපනික මේක පංකාරයට ගල් ගන්න. ඒකයි අපිට මේ එන ඇදි එන ඇදිලා තියෙන්නේ. ඒකයි අපිට මේ වින වැදිලා තියෙන්නේ. මේ මිනිස්සු කරන්නේ. සත්පුරුෂය දැකපුවම වැදලා යාප්පු වෙලා පයින් ගැහුවත් කමක් නැහැ. එතකොට කිතක අසත්පුරුෂය දැකවා කිතේ කරන දෙයක් නැහැ. මට අරය පොඩ්ඩ හම්බෙන්න යන්න තියෙනවා. පස්සේ නම් ඔයාට එන්න බැරිද කියලා. එන්න එපයි කියන්නේ. මට මේ අවල හම්බෙන්න යන්න තියෙනවා. මේ සම් පොඩ්ඩක් පස්සේ බැරිද එන්න කියලා. ඒකට ස්නාන ප්‍රඥාව කියලා තියෙනවා දත්. ස්නාන ප්‍රඥාවදී ස්නාන ප්‍රඥාව නැත්නම් ඒක දෙන්න බෑ. මේ කියන එක දෙන්න බෑ. ඒක ඇඟෙන් වෙන්න ඕනේ. ඒක සංසාරේ පරිපූර්ණ මිනිහතර තේරෙන්නේ. වැඩක් කරනකොට අනා ගන්න නැතුව කරන හැටි. අනාගාමි වෙනවා වෙනකොට ඕක දෙන්නේ කරන්නේ අනාගාමි කරනවා. සාසනෙත් කරගන්නවා. ඒකට බණත් කරගන්නවා. ඉතින් ඒකල සෝරි තමයි ඉතින් අනාගාමි. මට නම් ජීවිතේ එකම විනෝදාංශය ඉච්චරම ඒක දිහා බලන ඉන්නකොට මේ අනා ගන්න කතිය දිහා බැලලා මම අනාගාමි වෙන්නේ කවද්ද කියන එක තමයි මට තේරෙන්නේ. ඒ තරම් අනනවා. ඒ තරම්ම අනනවා. මේ හොඳ උගත්තු හොඳ සිතතු පඬිතතු අන නැඳිල්ල ඇනිල්ලයි මොඩියෝ තකතිරිය අන නැනිල්ලේ කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. ඒක දිහා බලනකොට සෝරි කියලා හිතනවා. මේක හරි නොමිලේ හම්බෙන මේ විසුණු දර්ශන. ටෙලිවිෂන් එකේ තියෙන කොමඩි ෂෝස් සුළු සුළු දර්ශන හරි ලස්සන ඒවා කරලා මේක තමයි සමාජයේ තියෙන්නේ. අපි ජෝකර්ලා තමයි අපි අතිමුත් එහෙම වෙනවා. නමුත් බලන්නේ කෙනෙක් බලනකොට බලන්නේ මේ අපි කොච්චර අකුසලයට කැමතිද, වැරද්දට කැමතිද, දොස් දකින්න කැමතිද? ඒක තියෙන තාක්කල්. කවදාකවත් බුදුන් දකින්න බෑ. ධර්මයේ දකින්න බෑ සංඝයා දකින්න නිසා අපිට දොස් කෙලෙස් අකුසල දකින්න ප්‍රයෝගේ ප්‍රයත්නයෙන් අයින් කරන්න ඕනේ ඒකට නොදැනෙන්න. ප්‍රතිකාරයට ප්‍රතිකාරය නොදැනෙන්න අකුසලයට අකුසලෙ නොදැනෙන්න එමේ සියලු ඒක අයින් කරනවා කියන එක ඒක ඇහැට වැඩිච්ච කුණක් අයින් කරනවා වගේ එතකොට ඇහැට තුවාල කරගන්න එපා. රත්තරන් බැංචි මලක් අයින් කරනවා වගේ රත්තරන්ට තුවාල කරගන්න එපා. කුණු කෙල මේ කුණු මල තෙල් කුණු විතරක් කපන්න. ඒ සඳහා ගින්දරේ දාන්න වතුර දාන්න. ගින්නේ දාන්න වතුර දාන්න. දෙසරත් තුන්දර කරනට අසපුරුජයි මේමයි. ගින්නේ වතුර දානකොට ඉන්නවනේ සපුරුජය තමයි. රත්තරන් වලට ගින්නේ වතුර ඉන්න පුළුවන්. තේරෙන්නේ නැහැ. ඇයි මේ වෙලාව ගින්නේ දාන්නේ? වතුර දාන්නේ. හැබැයි එතකොට කැපෙන මලේ කීයකි මේ ගින්නේ වතුර දානකොට මල අයින් වෙනවා එමෙිට. එතකොට තේනවා මේක සංසල් ක්‍රමයක්. වැරද්දට වැරද්ද නොකිය පළ නොකිය පළ බෙදන්න පුළුවන්. එතකොට සත්පුරුෂයා ඉතුරු වෙනවා. පස්සේ සත්පුරුෂයාට කියනවා මම පුරාණද මෙච්චර ජීවන ක්‍රමේ උඹ හිටියනම් කාගෙන හරි වැඩේ නැත්තම් කියාතපො. දැයි අපේ දෙවෙනි වතාවට මම යෝජනා කරන වැඩසටහන නිමාව සටහන් කරමු කියලා. කොට නැගිට කියන්න මට ඇහෙන්නේ නැගිටින්න ඔක්කේ සමත භාවනා ක්‍රමයක් බුදුගුණ මෙනෙහි කිරීම කරන්නේ හිත කුසීත බාහිරපත් වෙච්චාව සම්පාංශනය කිරීම සඳහා ඒක දැනෙම ඉඳලා দাঁඩි වෙච්චාම පවන් සදන්නේ ඒකක් බුදුගුණ භාවනාදී කියනවා සද්ධාව වඩා ගන්න පුළුවන් පරෝපදේශ රයිතෝ සර්වඥාංශ මේ ගමන ගියා තමන්නත් ඒකට තියෙන බාධාවන් වලදී සැලෙන්නේ නැතුව කරගෙන යන්න භාවනාවක් වෙනවා ප්‍රශ්නේ පසු කොටසකට ඇහුන්නේ මොකද කියන්නේ එකක් සරුවිදීමක් එකක් ඉදම මැදිරීමක් එකක් නීරසිරීමක් කොයි එන වෙලේ ඉස්ලා ගොවිතැන් කරන්නේ. ගොවිතැන පටන් ගන්න මනුස්සයා නීරසිරීමෙන් පටන් ගන්නවද? මැදිරීමෙන් පටන් ගන්න නැත්නම් සරුවිදීමෙන් පටන් ගන්නවද? තෝරු කියලා තියෙන්නේ. මේ භාවනා ප්‍රශ්න නෙමෙයි සාමාන්‍ය බුද්ධිය. තමලඟ ලක්ෂයක් තියෙනවා. මේකට 115ක් පොඩි දෙනවා. මේක 114ක් පොඩි දෙනවා. මේක 113ක් පොඩි දෙනවා. ඒක කවුරක්වත් උනේ අපිට අහන්න කවුද දන්නේ දන්නවනේ කියන්නේ. අප්‍රතිලාභ තියෙන එකට දන්නේ ධර්මයි. ආය ඕක මොකක්ද? කවුරු හරි කියලා කියනවා බුදුගුණ කියන නැත්නම් ගහනවා මරනවා කියලා එහෙනම් බුදුගුණ කියනවට තමයි. ආනපාන කරන්න වෙන්නේ නැහැ කියලා කියනවා නම් තමයි. නැත්තම් ප්‍රශ්නේ නැහැ. තමන්ට ලැබෙන ප්‍රතිලාභය ඇටියට ආයෝජනය කරන්න. ඒක දෙවෙනිකට සාකි කරන්න දෙයක් නැත්තේ නෑ. තමන්ට ලැබෙන ප්‍රතිලාභය තමන් දන්නේ. ඒ නොලැබුණොත් තියෙන ආයාස කරගතිය තමන් දන්නේ නිසා වැඩි ලාභ වෙන දේ කරගන්න මොකද අපිට ජීවිතේ ගොඩක් සෙල්ලම් කරගෙන ඉන්න කල නැහැ. හම්බෙච්ච වෙලාවේ වැඩි කරගන්න එකයි තියෙන්නේ. තවතාචාදී ගාථා සජ්ජායනා කරලා අද වටිනා ධම්රවි දවසක් මේ පිටින පිටි උදව් කළා වූ උදව් කරන්නා වූ සීලෝම සත්පුරුෂ මණ්ඩලයට අපි ආරාධනා කරමු අපි තවසක් විවිධාකාරයේ රැස් කර ගන්නා ලද පින යැත්තොත් සාදු කියලා අනුමෝදන් වෙත්වා කියලා අපි සාදුකාරයක් පවතුන. ඒ වගේම අපි සියලුම ඥාති ජීවත් කරලා ජීවත් වන්නවද නොවන්නවද මේ භවයේ වූද පෙර භවයේ හෝ වේවා මොකද යම් ඥාති මේ වගේ පිනක් අනුමෝදන් වෙන්න පුළුවන් තත්වයක ඉන්නවනම් ඉන්නා තැනක සිට නිතගත යොමු කරත්වා පිරිසේ කියන යම් ආකාරයක සාදු කියලා අනුමෝදන් වෙනවද ඒ ආකාරයෙන් ඉන්නා තැනක සිට අපිත් එක්ක එකවර සාදු නාදදී අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවතුන. අප අපටත් මේ කරන සීල කුසල කර්මයන් නිසා අපේ පරමාර්ථය ඍජු වේවා නැත්නම් සීපත් වේවා එසේ වීමෙන් මේ ගෞතම සීල සම්බුද්ධ ශාසනය තුළදීම මේ භවයේදීම අපිට ඇති ඇති ඇති වශයෙන් අවබෝධ කිරීමේ ශක්තිය ලැබේවා කියලා සාදු කරා අපි ඊතාවතා ಜಾති ගාථා සජ්ජායනා කළ සම්ප්‍රදාන කුලෝ පිපෙපි ඊතාවතා ජගම්මේහි සම්පතං කුඤ්ඤ සම්පතං සබ්බේ දීවා නුදන්තු සම්සාරස්ස එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිත් පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශත්තා චුම්මත්තා දිවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ භාවනිපානපත්තිය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි පාද සමාගමු සමාගමු හෝතු ආවනිපාන පත්‍ය ඉමිනා පුඤ්ඤකම්මේන මාමි බාල සමාගමු සතං සමාගමු හෝතු යාවනිපාන පත්‍ය සාදු සාදු සාදු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti හිමිනාති සමිච්ඡතු